වැරදි මාර්ගය මොකක්ද? නිවැරදි මාර්ගයට මග කිව්වා. නමග. වැරදි මාර්ගයට නමග කිව්වා. ගොඩාක් දෙනා මේ නිවැරදිව භාවනා නොකිරීම නිසා එය පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති නිසා නමකට වැටෙනවා. ඒ නමකට වැටෙන අවස්ථාවක් තමයි මේ මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් सिद्ध කරන්නේ නොමගින් බැහැර කරලා නිසි මගට නිවැරදි මගට එයාගේ මනස පත් කිරීම. ඒකව මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. මග්ග නොමග්ග ඥානය කියන්නේ නුවණ. දර්ශනය කියන්නේ දකින. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුව. මග්ග නොමග්ග නුවණින් දකිනවා වඩාත්ම පිරිසිදුව. ඒකට කියව මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය. එහෙනම් මේ මාර්ගය පිළිබඳව නිවැරදි මඟක්, වැරදි මඟක් පිළිබඳව පසුගිය සති වල අපි පැහැදිලි කළා කරුණු පහක් කරුණු 10ක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ කරුණු 10ට වැටෙන්නේ නැතුව නිවැරදි මඟ ගන්න ආකාරය විදර්ශනා භාවනා කරන අයට මේ කරුණු 10ම වරින් වර එනවා ඒ කරුණු 10 තුළ යම්කිසි කෙනෙක් රැවටෙනවා මම අධිගමයක් ලැබුවා. මම මාර්ගඵලයක් ලැබුවා. කියන ඒ සිතුවිල්ලෙන් තමන්ගේ මනස වර්ධවා ගන්න. එනිසා ඒ 10 කරුණු 10 පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති කරගෙන ඒ කරුණු 10 පිළිබඳව පැහැදිලි කිරීමක් කරගෙන ඒ ධර්මතා 10 මනසින් අයින් කරලා ඒවට ඇලෙන්නේ නැතුව ඒවා වැරදි ආකාරයට ගන්නෙ නැතුව ඒ හටගන්න උපක්ලේශයන් පිළිබඳව මානයක් ඇති කරගන්නේ නැතුව නිවැරදිව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන ආකාරය පැහැදිලි කරනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය ඊළඟට තියෙන්නේ ඊළඟට ඥාන දර්ශන විසුද්ධිය මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය හා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධි තුනෙම තියෙන එකම දෙයක් කරන්න. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගන්න හා දැකගන්න. අපි දන්නවා. අපට තේරෙනවා. අපට වැටහෙනවා සෑම දෙයක්ම අනිත්‍යයි කියන කාරණය. මේ සෑම දෙයක්ම අනිත්‍යයි කියන කාරණේ අපි දැනගත්තට ඒක නිවැරදිව දැකගත්තේ නැත්නම් අපිට නිවැරදි අවබෝධයක් ලබා ගන්න බෑ. එහෙනම් සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා ජීවිතයේදී අපට පේනවා සෑම දෙයකම තියෙන ඒ අනිත්‍ය ස්වභාවය පේනවා. තේරෙනවා. ඒක වැටහෙනවා. මේ සෑම දෙයක්ම අනිත්‍යයි. වටින දෙයක් ගෙදරට ගෙනින්න ඒක පොඩි අතපසු වීමකින් වැටිලා බිඳුනොත් අපි දන්න එක අනිත්‍යයි කියලා නිත්‍ය එකක් නෙමෙයි කියලා. ඒ වගේම ඒ නිවසේ තියෙන උපකරණ ඒ වගේ වත්ත පිටියේ තියෙන දේවල් සෑම මොහොතකම වෙනස් වෙන බවත් අපි දකිනවා. තේරෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ධර්මයන්ගේ වෙනස් වීම දැනගෙන මදි. ඒකත් අනිත්‍යයි. ඒකත් අනිත්‍ය පිළිබඳව යම් ආකාරයක අවබෝධය. නමුත් අපට නිවැරදිව මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්න අවශ්‍ය කරන්නේ මේ නාම රූප දෙකේ අනිත්‍ය ස්වභාවය. එනිසා තමයි අපේ ධිට්ඨි විසුද්ධියේදී නාම රූප දෙක හොඳට වෙන් කරගත්තා. ධිට්ඨි විසුද්ධිය කරුණු 201ක් හොඳට විභාග කරලා හොඳට පරික්ෂා කරලා බෙදලා වෙන් කරලා ඒ ධිට්ඨි විසුද්ධියේදී අපි පැහැදිලි කරගත්තා නිරෝල් කරගත්තා ලෝකයේ විශ්සේ ක්‍රියාත්මක වෙන්නේ ධර්මතා දෙකයි ඒ නාමයේ රූපේ කියන කාරණය ඒතර කාංකා විතරණ විසුද්ධියෙන් අපි පැහැදිලි කරගත්තා නිරෝල් කරගත්තා අපිට තිබුණු සැක සංකා නැති කරගත්තා ඒ නාම රූප දෙකේ හේතු ප්‍රත්‍යයන් බලලා ඒ සියල්ල හේතුන්ගෙන් හටගන්න බව දැකලා දැනගෙන දැකලා අපි निराවුල් කරගත්තා. හේතුන්ගෙන්මයි හටගන්නේ කියන කාරණය. සුදී නාම රූප ධර්මයන්ගේ නිවැරදි ස්වභාවය ඒ තමයි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියේ ඉඳලා ඉදිරියට සිද්ධ කරන්නේ. ඒ නාම රූප ධර්මතා දෙකේම තියෙනවා ලක්ෂණ තුනක්. විශ්වය ක්‍රියාත්මක වෙනවා. අතීත වර්තමාන අනාගත මේ කාලත්‍රය තුළ මේ ධර්මතාවයන් ක්‍රියාත්මක වෙනවා. අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය. මේක දැනගන්න, දැකගන්න. දැක ගැනීම තුළ ස්ථාවරයකට එනවා, සහතික වෙනවා, ස්ථිර වෙනවා මනසට. ඔව් අනිත්‍යයි. අස්තිරයි తాවකාලිකයි. එනංගේ උපක්ලේශයන්ගෙන් මිදිලා උපක්ලේශයන් පහක් පසුගිය දේශනාවල පැහැදිලි කරා. අද ඊතුරු කරුණු පිළිබඳව දේශනා කරනවා. ඊගාව කරුණ තමයි අදිමොක්කය. අදිමොක්ක කියලා කියන්නේ එතන චෛතසිකවලක් තියෙනවා අදිමොක්ක කියලා වචනයක්. එතක්ක ਵਿਚාර අදිමොක්ක විරිය ප්‍රීති ඡන්ද කියලා ප්‍රකීර්ණක පිළිබඳව දේශනා කරන අවස්ථාවක් තියෙන අදිමොක්ක කියන. ඉසනිති සඳහන් කරන්නේ මේ අරමුණ නිශ්චය කරගන්න. නමුත් මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය මේ උපක්ලේශයන් තුල පැහැදිලි කරන්නේ අදිමෝක්ක කියන වචනේ බලවත් ශ්‍රද්ධාව. භාවනා කරන කෙනෙකුට මේ ධර්මයන් බෙදලා වෙන් කළා බලන නිවැරදිව ඒ පරීක්ෂා කරන කෙනෙකුට එනවා බලවත් ශ්‍රද්ධාවක්. බලවත් ශ්‍රද්ධාවක් වෙනවා. ඒතර ශ්‍රද්ධාව කියන වචනේ අර්ථය තේරුම වැත්ත දන්නවා. ශ්‍රද්ධාව කියන්නේ තුනුරුවන් කෙරෙහි පැහැදීම. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි ප්‍රසාදය පැහැදීම. නොවෙනස් වෙන ස්වභාවයට කිව්ව අචල ශ්‍රද්ධාව කියලා. වෙනස් වෙන ස්වභාවයට කිව්ව අචල ශ්‍රද්ධාව කියලා. නිවැරදිව තුනුරුවන් සරණ ගියේ අචල ශ්‍රද්ධාවෙන් යුක්ත පුච්චය. මෙන්න මේ ශ්‍රද්ධාව බලවත් උපදිනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙත් මේ ධර්මයේ කෙරෙත් මහා සංඝරත්නයේ කෙරෙත් ඉත අතිශය බලවත් වෙනවා. ඒක ක්ලේශයක්, උපක්ලේශයක්. පතාගතයන් වහන්සේ දේශනා කරන මේ ධර්මයන් සමව පවත්වන්න කියන කාරණය. සමව අඩුත් නැතුව වැඩිත් නැතුව සමපාවත්. ඒතර මේ බලවත් වූ සද්ධාව ඇති වුණාම එයා එකට රැවටෙනවා. මට භාවනා කරනකොට මම විදර්ශනා භාවනා කරන්නේ. මම දැන් විදර්ශනා භාවනා කරනකොට මට එන බලවත් සද්ධාාවක්. කියලා යාට සිතුවිල්ලක් පහළ වෙනවා. මට තුනවර තුනරුවන් කෙරේ බොහොම ප්‍රසාදයක් එනවා. ලොකු ප්‍රසාදයක් එනවා. ලොකු පැහැදීමක් එනවා. ඒ තුළ එයා හිතනවා එයා අධිගමයේ කතාවක් කියලා. එයා මාර්ගයේ කතාවක් කියලා. එයා ඵලයේ කතාවක් කියලා. සතාගතයන් වහන්සේ දේශනා කරන එක වැරදි. ඒක උපක්ලේශයක්. ඒක සිතුවිල්ලක් විතරයි. අපි දාන්නවා සිතුවිල්ලක්. අපි මේ පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරලා තියෙනවා සිතුවිලි පිළිබඳ. එහෙනම් මේ සිතුවිල්ල අපි දැක ගන්න ඕනේ හරවන්න ඕනේ උද්‍යව්‍යානු දර්ශන ඥාණයට. මොකද මේ උද්‍යව්‍යානු දර්ශන ඥාණය අපි උපදවාගත යුතුම ඥානයක්. අවශ්‍යම කරන ඥානයක් ඉදිරියට යන්න. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී නවමහ විදර්ශනා කියලා තියෙන එකෙන් පළවෙනි එක තමයි උද්‍යව්‍යානු දර්ශන ඥානය. ඊට කලින් අපි ඥාන දෙකක් උපදවා ගත්තා. සම්මර්ෂණ ඥානය. නමුත් දැනුත් විභාග කරලා පරීක්ෂා කරලා බැලීම තුළ සම්මර්ෂණ ඥානය උපදිනවා. හටගන්නම නාම රූප පිළිබඳව පිරිසිදුව දැනගත්තා නාම රූප පරිච්ඡේද ඥානෙ දැන් අපි උද්‍යව්‍යානු දර්ශන ඥානය ඒකවට ඇති කර ගන්න ඕනේ. එහෙනම් ඒ සිතුවිල්ලට අපි දන්නා සිතවිල්ලක ආයශ සිතවිල්ලක ආයශ තමයි චිතක්ෂණයක්. චිතක්ෂණයක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් කියන එක ඔයත්න්ට හොඳට පැහැදිලියි දැන්. දේශනා රාශියක් තුලින් මේ පිළිබඳව අනන්ත ප්‍රමාණ පැහැදිලි කරලා දුන්නා. එහෙනම් මේ චිතක්ෂණයක් තුළ ඉපද බිඳින ඇති වෙනව නැති වෙන. අර ශ්‍රද්ධාව නැමැති සිතවිල්ලත් ඇතිව නැති වෙනවා. ඇතුළ නැති වෙනවා, ෂේ වෙනවා, වැය වෙනවා. හටගන්න හටගන්න ශනේ බිඳිලා අවසන් වෙනවා. හටගන්න ශනේ බිඳිලා අවසන් වෙනවා. එහෙනම් හටගන්නවට කිව්ව උදේ කියලා. බිඳිලා අවසන් වෙනවට කිව්ව චිත්තක්ෂණයයි බිඳිලා අවසන් වෙනවට කිව්ව වැය කියලා. ඉපද බිඳිනවා. ඉපද බිඳුනේ සද්ධාවනි. ඒ සිතුවිල්ල සද්ධාව නැමැති සිතුවිල්ල. ඉපද බිඳුනා. ඇති වෙලා නැති වුණා. ඇති වෙලා නැති වුණා නම් එතන තියෙන්නේ නිත්‍ය ස්වභාවයක් නෙමෙයි. එතන තියෙන්නේ අනිත්‍ය ස්වභාවය. අනේ අනිත්‍ය ස්වභාවය අර උද්‍යව්‍යා ඥානය තුළ ප්‍රකට වෙනවා. බලවත් වෙනවා. ඒක පැහැදිලිව දකිනවා. නිර්වෘල්ල දකිනවා. ඒතර උද්‍යය කියන එක අවබෝධයි හටගත්ත හටගන්නස්සනේ නැති වුණා වැය ඒ දර්ශනය තුළම දර්ශනය වෙන්නේ අනිත්‍ය කියන ස්වභාවය. නিত্য නෑ කියන ස්වභාවය, අස්තිරයි කියන ස්වභාවය, తాවකාලිකයි කියන ස්වභාවය, මොහොතක්වත් පවතින්නේ නෑ කියන ස්වභාවය මනසින් දකිනවා. දැන් එකම බලනවා ඒක දුක්ඛ ලක්ෂණය මොකක්ද කියලා. ශ්‍රද්ධාවෙත් තියනවාද දුක්ඛ ලක්ෂණ? ශ්‍රද්ධාව කියන්නේ සිතවිල්ල. ඒතරේ සිතවිල්ල දුක්ඛ ලක්ෂණය තමයි පිළීමක් තියෙනවා. පීඩාවක් තියෙනවා. එහෙම නැත්නම් ඒක තේරුම් ගන්න අමාරු නම් මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මේක දුක්කට අයිති එකක්ද? සැපයට අයිති එකක්ද කියන්නේ. සද්ධාව කියන්නේ. හැබැයි සද්ධාව ඕනේ. මේ යන ගමනේ සද්ධාව ඕනේ. ඒක සද්ධාව දුකට අයිති වෙන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරගන්නවා. කොහොමද මේ ශ්‍රද්ධාව දුකක් ඇති වෙන්නේ? ශ්‍රද්ධාව කියන්නේ සිතුවිල්ලක්. සිතුවිල්ලක් කියන්නේ නාම ධර්මයක්. ඒතරේ නාම ධර්මය ක්‍රියාත්මක කරන රූප ධර්මයක් අවශ්‍ය කරනවා. ඒ කියන්නේ සිතයි කයයි. ඒතකොට සිතවිල්ල කයත් ඇසුරු කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ශරීරය ඇසුරු කරගෙන. ඒතර නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප දෙක ක්‍රියාත්මක වුණොත් එතනින් අපිට අනිත්‍ය ලක්ෂණයත් පැහැදිලි කරගන්න පුළුවන්. ඒතර නාම රූප දෙක ඉපද බිඳෙනවා. ඉපද බිඳෙනවා ඒ ඉපද බිඳෙනවත් එක්කම ඒක ප්‍රත්‍ය වෙනවා ආයතන හයක් නිපදවන්නේ. මොකද නාම රූපච්ච සලආයතන. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා ආයතන හයක් යම් කිසි කෙනෙක් ලබනවා නම් යම් කිසි කෙනෙක් පහල කරගන්නවා නම් යම් කිසි කෙනෙකුට ඇති වෙනවා නම් ආයතන හයක් නියත වශයෙන්ම නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙන්න ඕනේ නැත්නම් ආයතන හයක් පහළ වෙන්නේ නැහැ කියන කාරණය. පටිච්ච සමුප්පාදිතාමත්ම මනාව ලස්සනට निराවුල්ව නිවැරදිව පැහැදිලිව තියෙනවා. ඒතරේ ආයතන හය අපි දන්නවා. ඒකේ තනිත්‍ය දකින්න පුළුවන්. මේ සද්ධාව නැමැති සිතවිල්ලේ මේ අනිත්‍ය ස්වභාවය තමයි මෙදිරට අරගෙන යන්නේ දුක කියන තැනටපත් වෙන ආකාරය පෙන්වන්නේ. ඒතර ආයතන හා නාම රූප දෙකේ ක්‍රියාව සිද්ධ වෙච්ච තැන ආයතන හය පහළ වෙනවා. ඒතර සද්ධාවයිති වෙන්නේ නාම ධර්මයකට. සිතවිල්ලක් විතරයි. ඒක කයත් එක්ක බැඳිලා තියෙන නිසා රූපයත් එක්ක සම්බන්ධයි රූපයත් එක්ක ක්‍රියාත්මක වෙනවා නාම රූප දෙකේ ක්‍රියාවයි. සලායතන නාම රූපච්ච සලායතන පච්ච පස්ස ස්පර්ශ හයයි චිතක්ෂණයක් තුළ ඇතිලා නැතිලා යන ස්පර්ශයක් පස්සපච්ච වේදනා විඳිනවා. වින්දනය විඳීම. චිතක්ෂණයේ ආයස. වේදනා හයම ගත්තොත් චිතක්ෂණ හයයි. ඒ හය ප්‍රත්‍ය වෙනවා තෘෂ්ණාව නැමැති නාම ධර්මයන්ට. ඒ තෘෂ්ණාව නැමැති නාම ධර්මයන් චිතක්ෂණයත් තුළ ඉපද බිඳෙනවා. එතනක් තියෙන උදේහා වේය. ඒ ප්‍රත්‍ය වෙන උපාදානයට කාම උපාදාන භව උපාදාන ditthi උපාදාන අන්තවාද උපාදාන ඒක සිත විදි විතරයි චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා හැබැයි නැති වෙන්නේ කර්ම නැමැති නාම ධර්මයන් පිළියෙල කරලා සකස් කරලා ඒතර කර්ම ධර්මයන් කියන්නේ සිතවිලි සිතවිලි වල ප්‍රබල බව බලවත් බව කර්ම කියන්නේ ඒකයි චේතනාව වික්කවේ කම්මං වදා මහණෙනි මම චේතනාම කර්මයේ වශයෙන් පලනවා. චේතනාව කියන්නේ සිතේ බලවත් ස්වභාවය. එතකොට ඒ කර්ම භාවය, උපාදාන පත්‍ය භව. ඒ කර්ම භාවයේ උප්පත්ති භවයට ප්‍රත්‍ය වෙනවා. ඒ උප්පත්ති භවයේ ජාතියට ප්‍රත්‍ය වෙනවා. වාපච්චා ජාති. ජාතිපච්චා ජරා මරණ. අන්න චරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ එතන ගිහිල්ලා නවත්තුවා දැන් වර්තමානයේ එතන නැවතිලා තියෙන්නේ. ඒතර අනාගතයටත් අපි මේ සද්ධාව කියන ධර්මතාවයට අපි මට සද්ධාාවක් ඉපදුනා කියලා ගත්තොත් දිටි. මගේ සද්ධාව බොහොමත්ම උසස් කියලා ගත්තොත් මානිය. ඒ සද්ධාව නැමැති සිතවිල්ලට ඇලුම් කිරීම වශයෙන් ගත්තොත් තණ්හා. ඒතර තණ්හාවක් තියෙනවා, මානයක් තියෙනවා, දික්තියක් තියෙනවා. හැබැයි එයා කියන මට සද්ධාව තියෙනවා. දැන් හොඳට කල්පනා කරලා බලන්න හරිද වැරදිද කියලා. මගද නොමගද? මොකද තණ්හාව ක්‍රියාත්මක වෙනවා නම් මානය ක්‍රියාත්මක වෙනවා නම් ditthිය ක්‍රියාත්මක වෙනවා නම් එතන අරිහත්ත්වේ නැහැ. ditthිය ක්‍රියාත්මක වෙන තැන චුල සෝතාපන්නත් නැහැ. ඒතර මානයයි තණ්හාවයි තියෙනවා නම් අරිහත්ත්වයක් නැහැ. එන සෝවන්නත් නැහැ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ මේ මග නොමග. නොමග යන්නේ නැතුව නිවැරදි මගට එන්න. සද්ධාව ඕනේ හැබැයි මේ ගමන යන්න. සද්ධාව නැතුව මේ ගමන යන්න බෑ. තුනුරුවන් කෙරේ ප්‍රසාදයක් ඕනේ, පැහැදීමක් ඕනේ. මේ පිළිබඳව ලොකු ගෞරවයක් ඕනේ, පිළිගැනීමක් ඕනේ. ඕනේ. හැබැයි ඒකත් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. ප්‍රාණාත්ම වශයෙන් දකින්නේ ඒ නාම රූප ධර්මයන් තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. ඒ ශ්‍රද්ධාව නැමැති සිතවිල්ලක් තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ. අර අචල ශ්‍රද්ධාවට આવොත් නොවෙනස් වෙන වෙනස් වෙන්නේ නැහැ. තුනරුවන් කෙරෙහි ඇති වෙන ප්‍රසාදය ධර්ම අවබෝධය තුළයි අචල ශ්‍රද්ධාවට එතකම චල ශ්‍රද්ධාව. එහෙනම් ශ්‍රද්ධාව කියන ධර්මතාවයේ සිතවිල්ලක්. එතකොට සිතවිල්ල කයත් එක්ක ක්‍රියාත්මක කරලා පටිච්ච සමුප්පාදයට අනුව බලන්න ගිහිල්ලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන තැනටපත් කරලා තියෙන්නේ වර්තමානයේ. පත් කරලා තියෙන්නේ. අනාගතයටත් මේ ආකාරයටමපත් වෙනවා සද්ධාවට තණ්හා මාන දික්ටි තිබොත්. එහෙනම් තණ්හාවෙන් තොරව මානෙන් තොරව දික්කෙන් තොරව ඒක සිතුවිල්ලක් විතරක් කියලා දැනගන්න හා දැකගන්න. දැනගන්නත් ඕනේ දැක ගන්නත් ඕනේ. ඒක දැනගත්ත දැකගත්තා. ඒ සිතවිල්ල චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. උපදිනාට කිව්වා උදේ කියලා විපරිණාම හේවත් බිඳීමට කිව්වා වේ කියලා. චිතක්ෂණයක් තුළ උදේ වේ. උදේ වේ. ඒ තුළම අනිත්‍ය ලක්ෂණය ප්‍රකටයි. අර පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරලා ගලපලා බැලුවා ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙලා ඒ ධර්මයේ ඉදිරියෙන් තියෙන ධර්මයට ප්‍රත්‍ය වෙලා ඒ කියන්නේ නාම රූප සලආයතන වලට ප්‍රත්‍ය වෙන ආකාරය හා සලආයතන ස්පර්ශයට ප්‍රත්‍ය වෙන ආකාරය ස්පර්ශය වේදනාවට ප්‍රත්‍ය වෙන ආකාරය වේදනාවට වේදනාව සංහාවට ප්‍රත්‍ය වෙන ආකාරය සංහාව උපාදානයට ප්‍රත්‍ය වෙන ආකාරය උපාදානය කර්ම භවයට ප්‍රත්‍ය වෙන ආකාරය හා කර්ම භවයේ උප්පත්ති භවයට ප්‍රත්‍ය වෙන ආකාරය, උප්පත්ති භවයේ ඡාතියට ප්‍රත්‍ය වෙන ආකාරය හා ඡාතිය හැවත් පහළ වීම, සකස් වීම, හටගැන්ම සිද්ධ කොළොත් අර නාම රූප දෙකේ ක්‍රියාවට සරසිතවිල්ල බලවත් ඇති කරලා ඒ නාම රූප දෙකේ ක්‍රියාවට ඉඩ දුන්නොත් අනාගතේ චරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ හම්බ වෙනවා. එහෙනම් සද්ධාවත් අනිත්‍ය ධර්මයක් හැටියට දකින්න ඕක. අනිත්‍යයි. ඒ වගේම දුකයි. දුකටයි ධර්මයක්. සමාගේ කැමැත්ත හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ. ප්‍රත්‍යයට අනුරූපවයි. ඵලය උපදවන්නේ. ප්‍රත්‍ය කිව්ව උපකාර ධර්මයට. ඒට අනුපරූපව තමයි ඵලය හදන්නේ. එහෙනම් ඵලය හදන්නේ ඵලය දුක්. එහෙනම් සද්ධාවත් අපි මේ භවෙ තියලා යන්න වෙන්නේ. සද්ධාවට ඇලුම් කරන්නේ ඇලුම් කරොත් තණ්හාව. ප්‍රියකොලොත් තණ්හාව. ශ්‍රද්ධාව. මට හොඳට ශ්‍රද්ධාව තියනවා කිව්වොත් එතකොට දික්ටි. මටයි ශ්‍රද්ධාව තියෙන්නේ. දික්ටි. ඇයි? මම කියලා පුච්චලෙන්නේ. සත්‍යෙක් නෑ, පුච්චලෙක් නෑ, ජීවෙක් නෑ. සිතවිල්ලක් විතරයි ශ්‍රද්ධාව කියන්නේ. මගේ ශ්‍රද්ධාව හොඳයි. මනාව තියෙනවා මට ශ්‍රද්ධාව. හිතට මට ශ්‍රද්ධාව තියෙනවා. මානිය බලන්න මේ සියුම් ලෙස ක්‍රියාත්මක වෙන ක්ලේශයන්. තමන්ට නොදැනි තමන්ට නොතේරි තමන්ට වැටහෙන්නේ නැතුව ඊට සියුම්ම ක්‍රියාත්මක වෙන මේ ක්ලේශයන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ උපක්ලේශයන්. මේවට අහු වෙන්න එපා. මේවට අහුනොත් මග වරදිනවා. ඒ ධර්මතාවය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නේ ඒක අනිත්‍ය නම් දුකයි. තමාගේ තමාගේ වසඟේ පවත්වන්න බෑ අනාත්මයි. එහෙනම් ඇයි ඇලෙන්නේ? එහෙනම් ඒ ප්‍රිය කරන්නේ. තමාගේ වශයේ පවත්වන්න බැරි නම්, තමාගේ කැමැත්තට අනුව පවත්වන්නත් බැරි නම්, ගිහිල්ලා ගන්නේ දුකට නම් මොහොතක්වත් පවතින්නේ නැත්තම් ඇයි අපි ඇලෙන්නේ? ඇයි අපි ආශ කරන්නේ? ඇයි අපි ප්‍රිය කරන්නේ? නෑ මනසෙන් අයින් කරගන්නවා. අනිත්‍ය වශයෙන් දැකලා දුක්ඛ වශයෙන් දැකලා අනාත්ම වශයෙන් දැකලා අයින් කරගන්නවා. එහෙනම් ශ්‍රද්ධාවක් තියලා යන්න වෙන්නේ. ශ්‍රද්ධාවත් දුක ඇති කරන ධර්මතාවයක්. හැබැයි ශ්‍රද්ධාව ඕනේ. ශ්‍රද්ධාවත් ඕනේ, වීරියත් ඕනේ, සතියත් ඕනේ, සමාධියත් ඕනේ, ප්‍රඥාවත් ඕනේ. මේ ධර්මතා පහ නැතුව නිවන් දැකපු කෙනෙකුත් නැහැ. මාර්ගඵල ලැබපු කෙනෙකුත් නැහැ මේ ධර්මතා පහ නැතුව. හැබැයි මේ ධර්මතා පහත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ආ උදේ වේ වශයෙන් දැකලා මේ පහට තියෙන ඇල්මත් මම කියන දිට්ඨියෙන් තොරවත් මට හොඳට ශ්‍රද්ධාව තියෙනවා මගේ ශ්‍රද්ධාව ඉහළයි කියලා ඒ මානයත් අයින් කරලා තණ්හාමාන දිට්ඨිය අයින් කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගන්න දැකගන්න. එයාට නිවන් මඟ විවෘතයි. එම නැති වුණොත් එයා එතනදි රැවටෙනවා. රැවටිලා හරි මං දැන් මට හරි ඉහළින් ශ්‍රද්ධාව තියෙනවා කිය. මගේ ශ්‍රද්ධාව හොඳයි කියලා එයා රැවටෙනවා මම මාර්ගඵලයක් ලැබලා ඉන්නේ. මට හොඳටම ශ්‍රද්ධාව තියෙනවා. එයා මාර්ගඵලයක් ලැබලා ඉන්නේ කියලා වැරදි දිට්ඨියක් ඇති කරගන්නවා. වැරදි සිතුවිල්ලක් ඇති කරගන්නවා. එයින් ගලවන්න ඕනේ. එයින් මිදෙන්න ඕනේ. එයින් මනස අයින් කරන්න ඕනේ. සද්ධාවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දැනගෙන දැකගෙන ගන්න මනස අහකට ඉවතට ගන්න. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න. ඊගාව ධර්මතාවය තමයි වීරිය. විදර්ශනා භාවනා කරන කෙනාට එනවා හොඳ වීරයක් එනවා. ඒක හැබැයි හරියට නිවැරදිව විදර්ශනා කරන අයට විතරයි මේ උපක්ලේශ 10 10 එන්නේ. අනිත් අයට නෙමෙයි. නිවැරදිව විදර්ශනා භාවනා කරන අයට. එන්නේ මේ උපක්ලේශ 10ම. එහෙන් හත් වෙන එක තමයි වීරිය කියන්නේ. වීරිය කියන්නේ උනන්දුවක් ඇති වෙනවා. උවමනාවක් ඇති වෙනවා. කැපවීමක් ඇති වෙනවා. ඒ විදර්ශනා භාවනා කරන්නම ගන්න බලවත් වීරිය. බලවත් ගන්න වීරිය. ඒ වීරිය කියන්නේ සිතුවිල්ල. කය පාසයෙන් තබා ගන්න මානසික වීරියක් ඕනේ. මනස අකර්මන්නේ වුණොත් කය නින්දට වැටෙනවා. කය ලැබෙනවා. කය පෙරලෙනවා. නෑ. මානසික වීරයෙන් කය කෙලින් තියාගන්න පුළුවන්. නෑ මට තීන මිද්දය. මං අලස නෑ මං කම්මැලි නෑ. ඒක ඕනි. ඒ ධර්මතාවය නැතුව නිවනට යන්න බෑ. හැබැයි ඒ සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ල බලවත් ක්‍රියාත්මක වෙන්න දෙන්නේ. මොකද සිතුවිල්ලක් විතරයි කියලා දැනගන්න ඕනේ. එතකොට ඒ සිතුවිල්ල හටගන්මහා විනාශය දැනගන්න දැක ගන්නත් ඕනේ. එතකොට වීරිය කියන සිතුවිල්ල සමවයම්. එතකොට මග් නොමගට යන්නේ නැතුව මගට ගන්නවා අපි. කොහොමද? දැන් සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා මේ ධර්මතා පහ වුණේ. නෑ ඒක එකක් තමයි වීරිය. එහෙනම් ඒ වීරිය සමෝපවත් ගන්න ඕනේ. බලවත් ඕනේ. හැබැයි අඩුවෙනුත් බෑ. වැඩියෙනුත් බෑ. සමෝපවත් කරනවා. හැබැයි මේ සිතුවිල්ලක් කියන එක දැනගන්නත් ඕනේ, දැකගන්නත් ඕනේ. වීරය කියන්නේ සිතුවිල්ලක් විතරයි. දැනගත්තා, දැකගත්තා. සිතුවිල්ලකට ආයශ චිත්තක්ෂණය. ඒකටත් ආයශ චිත්තක්ෂණයයි. ඇති වෙන ඇති වෙන සෙනෙන් නැති වෙනවා. ඇති වෙන සෙනෙන් නැති වෙනවා. ආයත් වීරය ගන්න ඕනේ. ආයත් වීරය ගන්න ඕනේ. ආයත් වීරය ගන්න ඕනේ. නැවත නැවත නැවත ගන්න ඕනේ. නැත්තම් අකර්මණ්‍ය වෙනවා. එහෙනම් ඒක සිතුවිල්ලක් විතරයි. එතකොට යම් කිසි කෙනෙක් එනවා මට දැන් හොඳට බාහන මට හොඳට වීරිය තියෙනවා. එතකොට මට වීරිය තියෙනවා කියලා ගන්නකොටම දික්කියක්. දැන් මටද වීරිය තියෙන්නේ වීරිය නැමැති සිතුවිල්ල. උනන්දු වෙච්ච සිතුවිල්ල. ඉහළට ඔසවපු සිතුවිල්ලක් දෙන්නේ. ඉහළට ඔසවපු සිතුවිල්ල. උනන්දු කරපු සිතුවිල්ලක් එන්නේ. ඒකේ ආයශ චිතක්ෂණේ ඉපද බිඳිනවා. ඉපදෙනාට කිව්ව උදේ බිඳිලා අවසන් වෙනවට කිව්වා මේ විපරිණාම ශනේම් විපරිණාමයටපත් කරනවා. බිඳිලා අවසන් වෙනවා. ඒකට කිව්වා වේ කියලා. එහෙනම් ඒකෙත් තියෙන උදේ වේ. දර්ශනය දකිනවා. ඥානෙ නුවණි. ඒතර ඒකේ දකින්නේ අපි උද්‍යව්‍යාය දර්ශනය. උද්‍යව්‍යාන දර්ශනය. නුවණින් දකින්නේ. නුවණින් දකිනවා ඒකේ සත්‍ය ස්වභාවය. ඒකත් අනිත්‍යයි. ඒ චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. එහෙනම් අවිද්‍යාවයි. වීරය නැමැති ඒ මානසික ක්‍රියාකාරීත්වය. ඒතර මානසික ක්‍රියාකාරීත්වය තියෙනකම් කය ක්‍රියාකාරීත්වය තියෙනවා. මානසික ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙච්ච දාට තමයි කය ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙන්නේ. බිමට වැටෙනවා. ආයි හිතවල තියන්න බෑ වාඩි කරලා තියන්නත් බෑ. බිමට වැටෙනවා කය. එහෙනම් මානසික ක්‍රියාකාරීත්වය. ඒතර මානසික ක්‍රියාකාරීත්වයට අවශ්‍යතර බලන මේ වීරියත් අපි දුකටයි එකක් දෙන්නේ. ඔව්. ඒ සිතවිල්ල දුකටයි කොහොමද? ක්‍රියාත්මක වෙන්නේ කයත් එක්ක. පටිච්ච සමුප්පාදයත් එක්ක ගලපනවා. මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්නම ඕනේ. මේ ධර්මතාවයෙන් නැතුව මේ ධර්මය ගලපන්න බෑ. චතුරාර්ය සත්‍ය සෑම දෙයක්ම ගලපන්න පුළුවන් පටිච්චසමුප්පාදයත් එක්ක. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ පටිච්චසමුප්පාදයත් එක්කමයි. පටිච්චසමුප්පාදයෙන් නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් වීරිය කායත් එක්ක පැටලිලා තියෙන සිතුවිල්ලක් විතරයි නාම රූප දෙකේ ක්‍රියාවක්. ඒක ප්‍රත්‍යය ආයතන වලට ආයතන ප්‍රත්‍යයයි ස්පර්ශයට ස්පර්ශය ප්‍රත්‍යයයි විඳින්න විඳීම ප්‍රත්‍යයයි ඇලීමට තණ්හාවට තණ්හාව ප්‍රත්‍යයයි උපාදානයට පදින් ගන්න උපාදානයේ ප්‍රත්‍යයයි ආය කර්ම හදන්න, කර්ම කරන්න, කර්ම භවයට, කර්ම ප්‍රත්‍යයයි උප්පති භවයට, උප්පති භවය ප්‍රත්‍යයයි පහල කරන්න ඡාතියට. නැවත සකස් කරන්න, පිළියෙල කරන්න භවය ප්‍රත්‍යයයි ඡාති, ඡාතිය ප්‍රත්‍යයයි ජරා මරණය. ප්‍රත්‍යයයි කිව්ව උපකාරයි. දැන් බලන්නකෝ උපකාර නැද්ද කියලා ඉදිරි ධර්මයේ එහෙනම් වීරිය නැමැති සිතුවිල්ල ශරීරයත් එක්ක ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි නාම රූප දෙකේ ක්‍රියා. නාම රූපච්ඡසලයි. ඒ ධර්මයේ ප්‍රත්‍යය ඉදිරියට උපකාරයි ඉදිරි ධර්මයට ස්පර්ශයට. ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා ඒට ඉදිරියෙන් තියෙන ධර්මතාවයට වේදනාවට. වෙන කිසිම ධර්මතාවයක් නෙමෙයි ප්‍රත්‍ය වෙන ස්පර්ශයමයි. ස්පර්ශයට ප්‍රත්‍ය වෙන්නේ ආයතනමයි. වෙන කිසිම ධර්මතාවයක් නෙමෙයි. ආයතන වලට ප්‍රත්‍ය වෙන්නේ නාම රූපමයි. හොඳට බලන්න. හොඳට විභාග කරන්න. හොඳට පරික්ෂා කරන්න. එහෙනම් ඒ වේදනාව ඒක ප්‍රත්‍යයයි තෘෂ්ණාවට. උපකාරය. ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. වෙන කිසිම ධර්මයක් නෙමෙයි වේදනාවමයි තෘෂ්ණාවට ප්‍රත්‍යය. තෘෂ්ණාපත් ප්‍රත්‍යය උපාදානිට. උපාදානයේ ප්‍රත්‍යයයි භවයට. කර්ම භවයට. කර්ම භවයේ ප්‍රත්‍යය උප්පත්ති භවයට. උප්පත්ති භවය ප්‍රත්‍යය ඡාතියට උපකාරයි. මෙදිරි ධර්මයට. වෙන කිසිම ධර්මතාවයක් නෙමෙයි. කර්ම භවයමයි උප්පත්ති භවයට ප්‍රත්‍යය. උප්පත්ති භවයමයි පහල කරන්නේ ඡාතියට ප්‍රත්‍යය. ඡාතියමයි ඒ කියන්නේ පහල කිරීම, සකස් කිරීම, හටගැන්ම ඒවත් ඔකට කතා කරන ඉදීම කිය. උපදින කෙනෙක් නැහැ. පුනර්භවයක් තියෙන. ඒ ඡාතිය ප්‍රත්‍ය වෙන්නේ මොකටද? ජරා මරණයට. අපි අප්‍රිය කරන එකටනේ ප්‍රත්‍යව උපකාර වෙලා තියෙන්නේ. අපි අකමැති දෙයකටනේ උපකාර වෙලා තියෙන්නේ. අපි ප්‍රතික්ෂේප කරන දෙයකටනේ උපකාර වෙලා තියෙන්නේ. ඒ මොනවාද? ජරා මරණ, ශෝක. අපි ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ප්‍රතික්ෂේප කරන්න බෑ. ලැබෙනවා. එහෙනම් ඒ වීරයන් නැමැති නාම ධර්මයක් ක්‍රියාත්මක වීම තුළ ඒක නිවේ පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති නිසා අපි ඒක ගත්තොත් මට දැන් හොඳ වීරියක් තියෙනවා. මට දැන් හොඳට භාවනා කරන්න. මට කියලා ගන්නකොටම දික්තියට වැටිලා ඉවරයි. කතා කරයි තවත් කෙනෙක් එක මට නම් දැන් කිසි ගැටලුවක් නැහැ මට හොඳට පැයක් වුණත් ඉන්න පුළුවන් මට පැය දෙකක් තුනක් වුණත් ඉන්න පුළුවන් මට නිදිමත එන්නේ මට හොඳට භාවනා කරන්න පුළුවන් මගේ භාවනා උසස් මානෙ මානෙ ඒ වීරයට ඇලුම් කරනවා ආශා කරනවා ප්‍රිය කරනවා තණ්හා. දැන් බලන්න මොනවාද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි මේ තණ්හා මාන දිටි නැති කරන්නයි භාවනා කරන්නේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? Taman නොදැනුවත්, Tamanට නොතේරෙන ආකාරයෙන් Tamanට වැටහෙන්නේ නැති විදියට සියුම් වෙනවා. ඊටමත්ම සියුම් ලෙස එන්නේ. තණ්හා මාන දිටි. නෑ. අපි ඒකත් නිවැරදිව දකින එකේ උදේ වැය. එතකොට චිතක්ෂණයක් තුළ ඇති වෙනවා. ඇති වෙනවට කිව්වා උදේ කියලා. බිඳිලා අවසන් වෙන එකට කිව්වා වැය කියලා. ඒක දර්ශනය, දකිනවා, මොකෙන්ද ඥානෙ. උද්‍යව්‍යානු දර්ශන ඥානය. උද්‍යව්‍යානු දර්ශන ඥානය. මේ තුල අපිට අනිත්‍ය ප්‍රකට වෙනවා. එහෙනම් ඒ සිතුවිල්ලේ ඒ වීර නැමැති සිතුවිල්ල ආයසත් එක චිතක්ෂණයයි චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා නම් එතන තියෙන නිත්‍ය ස්වභාවයක් නෙමෙයි ස්ථීර ස්වභාවයක් නෙමෙයි తాවකාලික ස්වභාවයක් අනිත්‍ය ස්වභාවයක් අස්ථිර ස්වභාවයක් ක්ෂණයක් ක්ෂණයක් පාස්සා වෙනස් වෙනවා විපරිණාම ස්වභාවයක් එහෙනම් අනිත්‍ය ලක්ෂණය අර පටිච්ච සමුප්පාදයට එක්ක ගලපලා බැලුවා ආ දුක්ඛ ලක්ෂණයක්ත් තියෙනවා දුක්ඛ ලක්ෂණයක් තියෙනවා එතන තමන්ගේ කැමැත්ත හැටියට මේක බැහැර කරන්න පුළුවන්ද? අයින් කරන්න පුළුවන්? මේ ක්‍රියාත්මක වීම තුළ මට හටගන්න ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන ඒවා බැහැර කරන්න පුළුවන්? බැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමාගේ වශයෙන් තමාගේ කැමැත්තේ හැටියට පවත්වන්න බෑ. ඥානාත්ම ලක්ෂණේ. මේ නාම රූප ධර්මයන් තමන්ගේ වශයේ තම වශයේ තමගේ කැමැත්තට අනුව පවත්වන්න බැරි බව අවබෝධයමයි අනාත්ම ලක්ෂණය. ඒතර බලන්නකෝ අපි ලක්ෂණ තුනක් විශ්ේ ක්‍රියාත්මක වෙන ඊ타ත්ම නිවැරදි වූ ලක්ෂණ තුනක් අපි මනසට අනුගත කරගන්න. මනසට ග්‍රහණය කරගන්න. මනසට සහතික කරගන්න. මේ සහතිකය ඕනේ. අනිත්‍යයි. දුකයි. අනාත්මයි. අන්න යම් කිසි කෙනෙක් නොමග යන්නේ නැතුව අධිගමයන් මාර්ගඵලයන් ලැබුවා කියලා නොමග යන්නේ නැතුව නිවැරදි මගට ගන්න. මගේ මානසය ගත්ත නිවැරදි මගට මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධි. ඊගාට තියෙන ධර්මතාවය තමයි සිහිය. දැන් මේ සිහිය කියන ධර්මතාවය පටන් ගන්න පැන ඉඳලා අවසානය දක්වාම අවශ්‍ය කරන ධර්මතාවයක් සීය කියනවා. සීය කිව්වේ සතියට. ඒත් මේ සතිය නැතුව යන්න පුළුවන්ද මේ ගමන? ශ්‍රද්ධා වීරි සති. මේ සීය කියන ධර්මතාවයෙන් නිරන්තරයෙන්ම ඕනේ. අපි සෑම තිස්සෙම සෑම වෙලාවකම අපි කතා කරනම කියනවා මේ සතිය හා යෝනිසෝ මනසිකාරය ගැන. නිරන්තරයෙන් කියන මේ ධර්මතාව දෙක නැතුව මේ ගමන යන්න බැහැ. එන එකක් සතිය හෙවත් සිහිය නිවැරදි සිහිය. දැන් නිවැරදි සිහිය අපි දන්නවා කාය කායනුපස්සී විහෙරති වේදනා සු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති. හ්ම්. රසිය ඕනේ. අතරාතිපට්ඨාය. ඒ කාය නොයම් බික්කෝ මග්ගෝ. හ්ම්. එහෙනම් සිහිය දැන් සිහිය කියන්නේ මොකක්ද? සිහිය කියන්නේ නාම ධර්මයක්. සතිය. චෛතසිකයක් කුසල චෛසිකයක් නාම ධර්මයක්. ඒක නාම ධර්මයේ කායශ. නාම ධර්මයේ කායශය කච්චිතක්ෂණයයි. දැන් අපි බලන මේකේ අනිත්‍ය ලක්ෂණයක් තියෙනවද දුක්ඛ ලක්ෂණයක් තියෙනවද අනාත්ම ලක්ෂණයක් තියෙනවද? මොකද අපි මෙතනදී පැහැදිලි කරගන්න ඕනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන විවිධ ආකාරයෙන් විවිධ කොටස් අරගෙන බෙදලා වෙන් කරලා බලලා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන පැහැදිලි කරගන්න ඕනේ. එහෙනම් සතිය හේවත් සිහිය. හැබැයි විදර්ශනා භාවනා කරන කෙනාටම තමයි තියෙන්නේ. අනිත් අයට නෑ. කෘතඥ පුච්චයට නෑ. අර දෙන මිච්ඡා සති. එයාට දෙන සම්මා සති. හැබැයි මේ සතිය කියන නාම ධර්මයේවත් මේ සිතුවිල්ල. දැන් යමෙක් එතනනම් මට හොඳට සිහිය තියෙනවා. මට දැන් කිසි ගැටලුවක් නැහැ. මට සතිය තියෙනවා හොඳට මට හොඳට සීය තියෙනවා මගේ භාවනා කරන්න ගත්තාම මගේ සිත යන්නේ නැහැ වෙන වෙන අරමුණු වලට නීවරණ වලට යන්නේ මට හොඳට සීය තියෙනවා මට සීය තියෙනවා කියලා ගත්ත තැනම දිට්ඨිය මට සීය තියෙනවා එතකොට බලන්න පුච්චලේ ආරූඪ කරගෙනනේ දාගත්තේ ඒ මානසිකාරයේ සිත හදාගත්තේ පුච්චලේ ආරූඪ කරගෙන නැති කෙනෙක් ආරූඪ කරන. ඉතින් නැති දෙයක් ආරූඪ කරගත්තා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක දිට්ඨියක්. පෙර සතිය කියන්නේ 100 100 කියන්නේ නාම ධර්මයක්. එහෙනම් දැන් මටද 100. නැහැ සිතවිලක් විතරයි. නාම ධර්මයක් විතරයි. ඒ ධර්මතාවයේ තියෙන ආශ්‍රයක චිතක්ෂණයක්. සතිය නැමැති ඒ නාම ධර්මයට ආශ්‍රයක චිතක්ෂණයයි. ඒකට චිත්තක්ෂණයක් තුළ ඇති වෙනවා. ඇති වෙනාට කියෝ උදේ කියලා. බින්දලා අවසන් වෙනවා. මේකට කියව වැය කියලා. විපරිණාමයි. පෙරලනවා. හටගත් ස්වභාවයෙන් පෙරළුවා. උදය හටගත් හටගන්න හටගත් ස්වභාවයෙන් පෙරළුවා විපරිණාම. බින්දලා අවසන් කරා. වැයයි. දර්ශනය දැක්කා ඥානෙ නුවණි. උද්‍යව්‍යාන දර්ශන ඥානය තවත් ශක්තිමත් ප්‍රබලයි. දැන් මේ සෑම දෙයකින්ම අපි උපදවා ගන්න, බලවත් කරගන්න, ශක්තිමත් කරගන්න ඥානය. උද්‍යව්‍යාන දර්ශන ඥානය. ඉපද බින්දින බව. එහෙනම් මේ නාම ධර්මයේ තියෙන ඉපද බින්දින බව. එතකොට ඇයි තණ්හාමාන දික්තියෙන් ගන්නෙ? ඒතර මට තියෙන සතිය 100 කියලා ගන්නකොටම දික්ති. මගේ 100 මනාව තියෙනවා මට 100. මගේ 100 බොහොම ඉහළයි. මානිය. ඒ සතියට හෙවත් ඒ සිහියට හෙවත් ඒ නාම ධර්මයට ඇලුම් කරනවා ආශ කරනවා ආස්වාදනය කරනවා තණ්හා දැන් බලන්න සතියත් මොකද්ද කරන්නේ කියලා සතියත් හදනවා කෙලෙස් හැබැයි සතිය ඕනේ තියෙන සතිය නැතුව මේ ගමන යන්නම බෑ පටන් ගත්තා නම් යම් තැනකින් යම් වෙලාවක යම් ස්ථානයක මේ ස්කන්ධ පංචකය බෙදලා වෙන් කරලා බලන්න එතනදී අවශ්‍ය කරන මූලිකම ධර්මතාවය තමයි සතිය. මේ ධර්මතාවය නැතුව යන්නේ නැහැ. එහෙනම් මේ ධර්මතාවයේ දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට මේ සතිය නැමැති ඒ චෛතසිකයේ ඒ නාම ධර්මයේ යථා ස්වභාවය පෙන්වනවා බුදුරජාණන් වහන්සේ. මෙච්චර වෙලා පෙන්වෙන්නේ නේ. මෙච්චර කල් පෙන්වෙන්නේ. ඒකේ යථා ස්වභාවය. එහෙනම් සතිය කියන ධර්මතාවය මටද සිය දිට්ඨි මගේ සිහිය බලවත් හොඳයි මානෙ. ඒ සිහිය පැලුම් කරනවා. මගේ සතිය ඒ සිහියට ඇලුම් කරනවා ආශා කරනවා ඒකේ ආස්වාදෙ විඳිනවා. ආස් හොඳට සිහිය තියෙනවා මට. ඇලුම් කරනවා ආශා කරනවා තණ්හා. නෑ ওই ධර්මතා තුනෙන් තොරව යන්න ඕනේ. තණ්හා මාන දික්ටි තියෙන පෘථග්ජන පුච්චරයට. එහෙනම් දික්ටියවත් විසුද්ධි වෙලා නැහැ. ඒ කියන්නේ සක්කාය දික්ටියවත් නැති වෙලා නැහැ කියන එකයි ඒකෙන්. ඒක තේරුම් ගන්න තියෙනවා. මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ඇවිල්ලා සතිය ඒ ආකාරයෙන් සතිය පිළිබඳව අවබෝධ කරගත්තේ නැත්නම් වටහා ගත්තේ නැත්නම් එයාට තම සක්කාය දිට්ඨියක් තියෙනවා. සක්කාය දිට්ඨියවත් ඇතිලා නැහැ. තේරෙනවද? පැහැදිලිද? එහෙනම් මේ සතිය නැමැති නාම ධර්මයට ආයශ්‍යක චිත්තක්ෂණය. ඒක චිත්තක්ෂණයක් තුළ ඉපදෙනවා. ඉපදෙන ශනේ බිඳෙනවා. උදය සම්ලේ නැති වෙලා නැති වෙනවා. ඇති වෙලා නැති වෙනවා. එහෙනම් ඇතිව නැති වෙනවා නම් එතන තියෙන අනිත්‍ය ස්වභාවයයි. ඒ ඇතිව නැති වෙන ස්වභාවය මනසෙන් දකිනවද? ඒක අනිත්‍ය ලක්ෂණය දර්ශනයට ප්‍රත්‍යයයි. උද්‍යව්‍යානෝ දර්ශන ඥානය අනිත්‍ය ලක්ෂණය දකින්න ප්‍රත්‍ය වෙන උපකාර වෙනවා පිහිට වෙනවා. උද්‍යව්‍යානු දර්ශන ඥාණයෙන් නැතුව අනිත්‍ය ප්‍රකට වෙන්නේ. හඳයි අපි මේ සතියක් බලනවා දුකටයි දුකටයි කියද කියන. පටිච්චසමුපාදයට ගල්පන. නාම ධර්මයක්. ඒක නාම ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ රූප ධර්මයක් එක්ක බැඳිලා තියෙනවා. සිත බැඳිලා තියෙන්නේ කයත් එක්ක. කයට කිව්ව රූප කියලා, සිතට කිව්ව නාම කියලා. සිතේ එක්තරා ස්වභාවයක් සතිය හෙවත් සිහිය. සිතේ ස්වභාවය. නාම රූප දෙකයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාව ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. මකේට. ආයතන. නාම රූපච්ච සලආය. ඒ ධර්මයේ ප්‍රත්‍යය ඉදිරි ධර්මයට ස්පර්ශයට. ස්පර්ශය ප්‍රත්‍යයයි විඳින්න විඳීම ප්‍රත්‍යයයි ඉදිරි ධර්මයට තෘෂ්ණාවට තෘෂ්ණා ප්‍රත්‍යයයි ඉදිරි ඊගා විදිරි ධර්මයට ඒ උපාදානයේට ඒ ධර්මයේ ප්‍රත්‍යයයි ඊගා විදිරි ධර්මයට ඒ තමයි උපාදාන ප්‍රත්‍ය වෙන්නේ කර්ම භවයට කර්ම භවය ප්‍රත්‍යය උප්පත්ති භවයට උප්පත්ති භවය ප්‍රත්‍යය ඡාතියට උපකාරයි. ඡාත්‍ය ප්‍රත්‍යයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. දැන් එතකොට සතියක් සතියට ඉඩ දීලා සතිය පවත්තලා සතියට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා දැන් මොකක්ද උනේ? දැන් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්. අයියෝ මේ ධර්මතාවයත් ගිහින් දාන්නේ දුකට. ඒ ජරා මරණ උරුම කරනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උරුම කරනවා. එහෙනම් එකක් දුකයි. ඒතර මේ සතිය කියන ධර්මතාවය මේ නාම ධර්මය තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්ද චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න පුළුවන්. පැය ගණක් ඕක තියාගන්න බෑ. චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳේ. චිත්තක්ෂණය අවශ්‍යයි. එහෙනම් චිත්තක්ෂණයක ආයශ තියෙනවා නම් ඉපද බිඳෙනවා නම් ඒක දකින්න නිවැරදිව හට ගන්නවාට කිව්වා උදේ ශනේන් විපරිණාමයවත් නිදිලා අවසන් කරනවාට කිව්වා වැය. උදයවැය. දර්ශනය දැක්කා ඥානීය නොනි. නොනින් දැක්කා. දැන් එතකොට බලන්න. උද්‍යව්‍යානු දර්ශන ඥානය අපිට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ පළවෙනි ඥානය මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඇති කරගෙන යන්නේ ඒ තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවයනොත් ප්‍රකට කරගෙනයි අපි යන්නේ. ඥානත් උපදවාගෙන විශ්වය ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක් මනාව දැනගෙන මනාව දැකගෙන අපි ඉදිරියට යන්නේ. නිවැරදි වෙන්න ඕනේ. එකයි මගන මග. එහෙනම් ශ්‍රද්ධාව අපි සතියක් ගන්නෙ නැහැ නේද? සතියක් ගන්නෙ. ඇයි? සතියක් දුකටයි තියෙනවා. අනිත්‍යටයි තියෙනවා. අනාත්ම ලක්ෂණයක් තියෙන එකක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ ස්වභාවයක් තියෙනවා සතිය නැමැති ධර්මතාවය. එහෙනම් ඒකට තියෙන ආසාවත් අයින් කරනවා. ඒ ඇලීමත් අයින් කරනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්ම මෙනෙහි කරනවා. ඒකට ප්‍රිය කරන්නේ. ඒකට ආශා කරන්නේ. ඇයි? ආශා කළොත් තණ්හා. ඒ පිළිබඳව කතා කළොත් මට හොඳට සිහිය තියෙනවා කියලා. මගේ සිහිය බොහොම හොඳයි කියලා. මානේ. මට සිහිය තියෙනවා කියලා ගත්තොත් දිටි. සිතවිල්ලක් වශයෙන් ගන්නෑ. නාම ධර්මයක් හැටියට ගන්නෑ. ඒක ඇතිවීම නැතිවීම දකින්නේ. මට සිහිය තියෙන. නැති පුච්චරේ කාරූඪ කරගත්තා. පුච්චරේ නෑ සත්‍යෙක් නෑ. නැති කෙනේ කාරූඪ කරගෙන තණ්හාමාන දික්ටි තරි කරගන්නවා. එතකොට තමන්ම දැනගන්න, තමන්ම දැකගන්න, තමන් තාම චුල්ල සෝතාපන්නවත් වෙලා නැහැ කියලා. එයි. චුල්ල සෝතාපන්න වුණොත් දික්තිය තියෙන්න බෑ. ඒතර මටද සිහිය හිතපු ගමන් දිටි. නැ සිතුවිල්ලක් විතරයි කියලා හිතුවොත්, නාම ධර්මයක් විතරයි කියලා හිතුවොත් සම්මා දිට්ඨිය. එහෙනම් දිට්ඨිය උගුල්ලලා දාලා තියෙනවා. උගුල්ලලා කියන්නේ සම්පූර්ණ අහකටම ගලවලා දැම. කපලා නෙමෙයි. කපෝතයි හැදෙනවා. උගුල්ලලා දාන. උගුල්ලලා අහකට දාන. එහෙනම් දිට්ඨිය උගුල්ලලා අහකට දාන්න ඕනේ. ඒතර අපි මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට බලන්න ඕනේ අපි ධිට්ඨිය උගුල්ලලා දැවිලා තියෙන්නේ කියලා. ධිට්ඨිය උගුල්ලලාම ඇවිල්ලා නම් අපට එතනදී මට සිහිය තියනවා කියලා කතා කරන්න. මට සිහිය තියනවා කියලා කතා කරන්න බෑ. ඇයි? ධිට්ඨිය ගලවලා ඇවිල්ලා තියෙන්නේ. ධිට්ඨියත් එක්කනම් ඇවිල්ලා තියෙන්නේ. සක්කාය ධිට්ඨිය තියෙනවා. එහෙනම් තමයි චුල්ලසෝතාපන්න නැහැ කියලා සමන්ට දැනගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ අනුව දර අගරමි නියමිත ධර්ම දේශනාව අවසන් කරනවා. ඉදිරි කරුණු ඉදිරි දේශනාවලදී දේශනා කරනවා. ඉක්කා චිරන් රක්කාං සුලෝක සාසන ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගාම ඉද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කාං සුදේශනා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං පරන්ති Thank you.